ශාවලි මහත්මිය පෙරවන් සරණයි අපේ ආම්දුරනේ මේ මට දැන් මේ දේශනාව අහන් ඉඳෙද්දි හිතුණු දෙයක් තමයි අපි වර්තමාන කුසල චේතනාවෙන් ඉන්නකොට අතීත කුසල කර්ම ඉස්මතු වෙනවා වර්තමානයේ අකුසල චේතනා ඉන රාගදේශ මොහොලින් ඉන්නකොට අතීත කුසල අතීත අකුසල කර්ම ඉස්මතු වෙනවා වගේ හැඟීමක් මට ඇති වුණා මේ ගැන විග්‍රහයක් කරන්න සායන්ස් ඒක එක්තරා ප්‍රමාණයකට නිවැරදි 100ට 100ක්ම නෙමෙයි කියන්නේ අපි කුසල මූලිකව ඉන්නකොට කුසල්මමත් වෙන කුසල්මත් වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තිය. අකුසල් මූලිකව ඉන්නකොට අකුසල්මත් වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක හඳුන්වනවා ප්‍රයෝග විපත්තියයි කියලා. ඒ විදිහෙන්ම සියල්ල තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. අපි කුසල මූලිකව ඉන්නකොට අකුසල් අපි කුසල මූලිකව ඉන්නකොටත් සමහර අකුසල් මතුවෙන්නට බැරි කමක් නැහැ. හැබැයි වැඩි සම්භාවිතාවක් තියෙන්නේ අපි කුසල මූලික සිතුවිලි වල ඉන්නකොට සාංශාරික කුසල් මතුවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අකුසල මූලික සිතුවිලි වල ඉන්නකොට අකුසල් මතුවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ අවස්ථාව වෙනස් වීමට බැරි කමක් නැහැ. වෙනස් වෙන්න පුළුවන්.